ගරු ස්වාමීන් වහන්සේ ඕකප්පන සද්ධාව යන කුමන්ත ඒ ඇතිවන්නේ භාවනාවේ කුමන අවස්ථාවේද එම අවස්ථාව පසු කර යන පසු කරන සෑම එකටම ඕකප්පන සද්ධාව ඇති වේ. ඕකප්පන සද්ධාව විස්තර කරන්නේ ප්‍රසාද සද්ධාවට සාපේක්ෂව ප්‍රසාද සද්ධා කියන්නේ මතු පිට තියෙන එකක් ඕකප්පන සද්ධා කියන්නේ බැහැස ගන්න එකක්. ඉතින් මේ අරමුණක මේ නාම ධර්ම රූප ධර්ම කියලා වෙන් කරනකොට එහෙම නැත්නම් අරමුණේ මේ මුල මේ මැද මේ අග කියලා වෙන් කරනකොට ඇති වෙන සද්ධාව භාවනා කරනකොට ඇති වෙන ඇතුලෙන් එන සද්ධාවට තමයි ඕකප්පන සද්ධාව කියන්නේ. ඒක අර ප්‍රසාද සද්ධායෙම දියුණුවක්. මුල් බැස ගන්නා සද්ධාවක් කියලා කියන්න පුළුවන්. එදිනදා ගෙවල් දොරවල් වල ගෙදරතර පෞල් ජීවිත ගත කරන අප බොහෝ සිත්වල ඇති කරගන්නේ පෞල් සමගිය බාධා වන දේවල් අනික් අය අතින් සිදුවන විටයි. ඒවා ගැන නොසලකා සිටීම කල නොහැක්කේ ඒයින් තිබෙනවටත් වඩා වැඩිපුර හානි සිදුවීමට ඉඩ ඇති නිසා. අපගේ කෙලෙස් වැඩි කර නොගෙන එවැනි වැරදි සකස් කරගන්නේ කෙසේද? ඇත්තටම මේ පවුලේ බාධාවට එන්නේ පිටින් නම් ඒක ඇත්ත. නමුත් තුඟක් පවුලක් බාධා තියෙන ඇතුළෙමයි. ඉතින් ඒකකොට මේ ඔයිට වැඩි ප්‍රශ්නයක් වෙනවා. පවුල පිටින් එන කට්ටිය නම් පොලිසියට හරි ගිහිල්ලා කියයි කියන්නේ. මේ ප්‍රශ්නක් තියෙනවා කියලා. නමුත් ඒක නෙවෙයි වෙන්නේ. ඇතුළ තමයි ප්‍රශ්න තියෙන්නේ. ඇතුළත ওই තියෙන කියන කාගේ මති මතාන්තර වල වෙනස්කම් බහුල ඇතුළත මතුවෙන ප්‍රධානම හේතුව අපේ ඇතුළත තියෙන චෛතසික එක පැත්තක නෙවෙයි තියෙන්නේ. මේවා නිතරම රණ්ඩු කරනවා. ඒ නිසා කියනවා අපේ මොළේ අපේ හෘද වස්තුවේ කවදාකවත් සමගියක් නැහැ. මුලිය හැමදාම තර්ක කරනවා. හෘද වස්තුවේ හැමදාම හැඟුම්බර වෙනවා. මේ දෙක අතර රණ්ඩුව තියෙන තාකල් ලෝකේ යුද්ධ නතර වෙන්නේ නැහැ. පවුලක නෙමෙයි කොහෙවත් නතර වෙන්නේ. යුද්ධයේ තියෙන ඇතුලේ. යුද්ධය ඇතුලේ තියෙන දෙක අතර සම්බන්ධයක් නැහැ. කවදාකවත් හෘද වස්තු කියන දේ සද්ද මේ මොලේ පිළිගන්න කැමති නැහැ. යා ඒක තර්ක කරනවා. මොලේ තර්ක කරන දේවල් බලලා හෘද වස්තු කියනවා අනේ මොන පිස්සුද මේ තියෙන එකක් කාලා බිල්ල ඔන්න හිමු කියලා. ඒක තමයි පවුල ඇතුලේ තියෙන්නේ, සමිතිය ඇතුලේ, ඔෆිස් ඇතුලේ කොහොමද. ඉතින් මේක අර පිටතට දාන්න හැදුවොත් මේ ඇතුළත තියෙන එක ඉතින් අපි තුන එකට අපි ඇඟිලි ගහන්න ඕනේ මේක නැත්තම් වැඩි වෙයි කියලා. නමුත් මේ ඇඟිලි ගහන්න ඇතුළත සමගියක් නැතුව ඇතුළත මේක එකලාසයක් නැතුව ඇඟිලි ගහන්න අපිට අයිතිවාසිකමක් සහ සුදුසුකමක් තියෙනවා කියලා තත්ත්වලා කල්පනා කරලා බලන්න. මේ අවුල් මනසකින් ඉන්න අපට ඒකට මොන මොන මේ අධිකරණ ශක්තියක්ද තියෙන්නේ. Taman මේක පිළිල කරගන්න නැතුව. ඒක නිසා කියනවා පවුල් සමගියක හෝ අවුලක් නතර කරන්න අඩු ගානේ මේ නිරාමිෂ ප්‍රීතිය කියනක පොඩ්ඩක් හරි දැනගෙන බුද්ධි විඳපු කෙනෙකුට නම් තේරෙනවා මේ රණ්ඩුව තියෙන ආමිෂයට. ඔක කවදාකවත් ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නිරාමිෂ ප්‍රීතිය දන්න කෙනා දැනගනි මේ මිනිස්සුયો කවදා හරි මේ ආධ්‍යාත්මික පැත්තට ගියොත් ආගම පැත්තට ගියොත් සති සමාධි වැඩුවොත් අඩු ගන්න මේවා ඉවසා දරා සිටී. නැතුව කවුද ඉන්නේ ලෝකේ? එහෙම සම්පූර්ණ සමතයකටපත් වෙච්ච ජීවිත පෞද්ගලිකව ගත කරන කවුරක්වත් නැහැ. ඒක නිසා ඒකට ඇඟිලි ගහකට කමක් නැහැ. නමුත් මතක තියාගන්න ඕනේ අර ලුණු වතුර බොන්න වගේ වැඩක් තමයි. බොන්න බොන්න පිපාසාව වැඩි වෙනවා. ගිනි අඟුරක් කරන අතින් අතට මාරු කරනවා වගේ අත පිච්චෙනකොට මේ අත දාන. මේ අත පිච්චෙන මේ අත දාන. කොහොම කෙරුවක්වත් අත පිච්චෙන එක තමයි චිනේ නිසා පවුල කියන එකට කිට්ටු වචනේ අවුල කියන එක තමයි. හිරයක් ගන්නවා කියලා කියන්නේ. කවුලක් ගත්තා කියන්නේ හිරයක් ගන්නවා කියලා. ඉතින් ගත්තට පස්සේ දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක නිසා කෙලෙස් වැඩි නොකර ඒවරි වැරදි සකස් කරගන්නේ Taman ගැන පොඩ්ඩක් බලන්න මේ කතා කරන කෙනා Tamanගේ හිත ආමිෂ ප්‍රීති නිරාමිෂ ප්‍රීති දෙකම පුළුවන් නම් අවේදිත සුඛය කියන නිවනත් ඇති කරගත්තොත් අපිට තේරෙයි මේක නම් හොදලා සුද්ධ කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේක දාලා අනේක තමයි කරණ තියෙන එකම දේ. ආයෙ නොදකින් නොපතන්න දෝමකින් කියලා ආයෙ නොයන විදිහටම යන්න ගියොත් අන්න ඕක තමයි විපස්සනා කියන්නේ. මේක හොද හොද තියාගන්න පුළුවන් නම් එහෙනම් ඒක හරියට අසුචි පිටක් අරගෙන මට මතකයි ඒක මට කියලා දුන්නා මේ අම්පිටියේ රාහුල ස්වාමීන් වහන්සේ. ඒක දසක් මම යනකොට සක්මන් කර කර ඉන්නවා. මම ගියා. එතින් මහත්තයා කියලා කතා කර කර ගියා අපි කාමරේට. යන කිව්වා මට පේන්නේ මේ මුළු සංසාරෙම බලු බෙට්ටක් වගේ. මේ කීමේ හොදලා මැද කෑල්ල ගත්තොත් හරියයි කියලා පිට හරි නෑ කියලා එහෙම ගන්නෑ. මුල්ලට වැඩිය මැද හොඳයි මේක හොදන්න හොදන්න ගඳම තමයි කිව්වා. මුළු සංසාරෙම බලපිටක් වගේ කියලා. එතකම් මේ සක්මනේ කතා කරන දේ සංසගේ හිතේ තිබිච්ච දේ. අපි හිතන මේක හොදපුවාම මැද ඇති කියලා මොකක් හරි හොඳ කෑල්ලක් අරන් තියාගන්නට මුතු බෙල්ල හොදලා මුතු හම්බ වගේ ගන්න දෙයක් නෑ. තියෙනවනම් සරුවක් යනවා අපිට කියනවනේ. ඒ නිසා මේ පව් අඩුවෙන් කරගෙන ජීවත් වෙන එක බලන්න. එච්චරයි මට දෙන්න තියෙන උපදේශය. මේ මේවා සම්පූර්ණ කරන්න බෑ. මේ වැඩ අල්ලබන ලස්සේ මේව කරන්න කියලා තමන් තවත් හිත අවුල් කරගන්න, අනුන්ට දුක් දෙන, පව් කරන එක අඩු කරගන්න විතරයි මේ වගේ තියෙන. ඒක නිසා හොඳ අභ්‍යාසයක් හම්බ වෙනවා. පව් ජීවිත දිහා බලලා පව් නොකර ගන්න අදහසින් මේ ප්‍රශ්න විසඳෙනවා. නැත්නම් ප්‍රශ්න ඉවර කරන්න බෑ. එතකොට නම් මේක ලොකු අභ්‍යාසයක් කරන පෞජීවි. ස්වාමීන් වහන්සේ සබ්බාසව සූත්‍රයේ සඳහන් වෙන ආශ්‍රව යන කෙලෙස් යන අර්ථයත් ඇතුළත්ද එක එක පොතක මේ සඳහන් කර ඇති තිබුණේ පෙර ඇසුර බව මතකය ඒ නිවැරදි යන පහදා දෙනු මැනවි. ඒ කියන්නේ පෙර ආත්මලින් ගෙනාවු කර්ම ශක්තිය පෙර ඇසුර කියන කෙන ඇබ්බැහි කියලා කියන්නේ මේකට. ඇබ්බැහි කියන වචනේ තියෙනවා. මේ ඇබ්බැහි කියන එකත් තියෙන කෙලෙසක් තමයි. ඒ නිසා සබ්බාස ආස වලට සමානලාට ඒ විදිහට ඇබ්බැහි කියලා කියනවා. ඒ උදාහරණයක් දෙන්නේ මේ රහ රා මන්දිසාර පැහැඳ ගන්න මුට්ටිය ඒකේ හැම වෙලාවෙම මණ්ඩි තැම්පත් වෙනවා. ඒ මුට්ටිය කොච්චර හේතුවක් මුනින්නමලා තිබ්බත් කොහොම කරත් අලුතෙන් තෙලිජ වැටිලා ගම පැහැෙනවා. මොකද ඒක ඇබ්බැහි වෙලා තියෙන්නේ ඇතුළට මැටි අසර කාගෙන ගිහිල්ලා තියෙන්නේ ඒ බීජ අපි කියන යීස්ට් ඉතින් ඒක මකන්න බෑ ඒ වගේ තමයි අපි හිතර කොච්චර පිරිසුදුද දැම්මත් අර මන්දි තියෙන සාකල් පැහැෙන ඒක නිසා ආශව කියන වචනේ ආයුර්වේදයේ තියෙන කසාය අර්ක ආශව කසාය අරිෂ්ඨ ආශව ස්පිරිතු අර්ක ස්පිරිතු කියන අපි කසාය වලින් පස්සේ අරිෂ්ඨ හදා ගන්නවා ඒක හදන්නේ මධ්‍යසාරයේ මේ ජීවෙන් දැරලා. ඊට පස්සේ ආසව අර වගේ මධ්‍යසාරයක් ඊට පස්සේ අර්ක අර්ක තමයි අරක්කු කියන වචනේ ප්‍රදාන දෙන්නේ සිංහලට ඊට පස්සේ ස්පිරිටු 100%ක්ම ස්පිරිට් එකම තියෙන. ඉතින් මේ ආසව කියලා කියන්නේ පැහැෙන ගන්න අදහස. පැහැෙනකොට ඇතුළට ගලන දේ. මේ ටේන්ස් කියලා කියනවා ටින්චර්ස් කියලා කියනවා සමහර ඉංග්‍රීසි වචන තියෙනවා ටින්චර්ස් කියලා. ඒකත් ওই ටේන්ස් වගේ තමයි. ඉතින් මේක ඇබ්බැහියෙන් ආපේකක් තමයි. තවද සබ්බා සූත්‍රය සඳහන් හතෙන් ක්‍රම හතෙන් කෙලෙස් ප්‍රහීන වීම සඳහා භාවනා දක්වා ඇත්තේ අවසානයේද. මේ ක්‍රම හත එකිනෙකට සාපේක්ෂව ආසු නැති කිරීමේ බලය සමානවද වෙනස් බලයක් හෝ ශක්තියක් බලමු වෙන්නේ සිට හත් වෙන දක්වා යන විට අඩුවීමක් හෝ වැඩිවීමක් ප්‍රවණතාවක් තිබේද කාරණික පාද මේ ඔක්කොම ඇත්තටම හේතුඵල ධර්මතාවයක් අනුව තියෙන්නේ දැක්කොත් පමණයි මේ ඉන්ද්‍රිය සංවරයක් තියෙන ඊට පස්සේ විතරයි පරිසේ පටිසේවනයක් කරන්න බලන පරිවර්ජනයක් කරන්න බලන එකින් එකට එකින් එකට දිගට යන ධර්මතාවයක් තියෙන්නේ මේ පළවෙනියම තියෙන්නේ ආස්වාස වශයෙන් දැක ගැනීම අවසානයේ තියෙන්නේ ඒක බොහෝ කොට කිරීමෙන් ඒක තහවුරු කර ගැනීම තමයි භාවනාවෙන් කරන්නේ තෙරුවන් කෙරේ අචල සද්ධාව පමණක් සෝවාන් වීම සඳහා දවකාසු ප්‍රමාණවත්ද. සක්කාය දිට්ඨිය සීලබ්බත ප්‍රමාණසා විචිකිච්ඡාව සම්පූර්ණයෙන් ප්‍රහීනවන්නේ සෝවාන් ඵලයේදී නිසා. භාවනා මාර්ගයක් නිවර්ජව අනුගමනය කිරීම අත්‍යවශ්‍යමද? අවබෝධයේ සුත්තමේ වශයෙන් ප්‍රමාණවත් නොවන්නේද? මේ ගැන උපවාංශයේ කාරණික විස්තරය උපේක්ෂා කරන්නේ. ඉතින් මේකට මේ වගේ ප්‍රශ්න අහනකොට ඒ අර පාවොක් ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේ අතර මේක පිළිගන්නේ නැහැ. ඒවන කියන්නේ මෙහෙමයි. ඇත්තටම කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට ඒ පරණ පින නිසා ධම්මචක්කපවත්තන සූත්‍රය කියනකොට සෝවාන් වුණා. ඒ නිසා ඒක අහලා බලන්න. අහනකොට සෝවාන් වුණොත් හොඳයි. ඉතින් කවුද එපයි කියන්නේ? හරි ගියේ නැත්නම් ඉතින් අවුට කර කර. ඉතින් අහනකොටම වෙනවනම් ඒක ප්‍රශ්නයක් නැහැ. දැනුට වෙලි තව තියෙන ගොඩක් සූත්‍ර තියෙනවා අහනකොටම සෝවාන් වෙනවා. ඒක අහලා බලන්න. බැරි නම් හිත නරක කරගන්න එපා. තව ක්‍රම තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ නාට්‍යවල රඟපාන නළු නිලියන් ප්‍රේක්ෂකයන්ගේ රාග, ద్వේෂ, මෝහ සිතුවිලි ඇති කිරීමට උත්සාහ කරති. ඔවුන්ට පාපයක් සිදු අපි නැවත නිවෙස් වලට ගිවිත නිවෙසේ වෙසෙන අනික් අය කෙරෙහි ඊටමත් උපේක්ෂාවෙන් කටයුතු කළ යුතුයි පහදා දෙන සේක. කළ යුතුයි. පාදෙන් ආශිර්වාද පූජි පූජා වලින් සිදුවන ආශිර්වාදය පිළිබඳ වංශයේගේ අදහස් වදාන සීක්වා. ඇත්තටම නාට්‍යවල නළු නිලියන් විතරක් නෙමෙයි පොඩ්ඩක් එයාපෝට් එකට ගිහිල්ලා බලන්න කවුද නළුයෝ නොවෙන්නේ කියලා. මට නම් ගිය ගමන් පේන්නේ ඔක්කොමලා නිකන් රූප විකට ඇඳුම් තරගක ඉන්නවා වගේ. নানা ප්‍රකට්ටි ඇවිල්ලා රංගපාල යනවා. ඒ හොඳම තැන තමයි එයාපෝට් එක. මං ගියාම හොඳට බලන්න විවිධ જાතියින් විවිධ ආගම් වල කට්ටිය ඇවිල්ලා ඒ කට්ටියගේ ඇඳුම් මොස්තර පෙන්ලා යනවා. ඒ බලාන ඉන්නකොට ඒක තන්නේ කරම මේ නාටකම් පොලක් තමයි. නාටකම් වේදිකාවට නැගලා අංග සංස්කරණය කරන්න ඕනේ කවුද රඟ නොපාන්නේ කියලා පොඩ්ඩක් කියන්න බෑ. මෙතන කවුරු හරි ඉන්නවද එහෙම රඟ නොපාන ඉන්න කෙනෙක්. පොඩි දරුවෙක් කර කවුරක්වත්. ඔක්කොමලා කරන්නේ රඟපෑම තමයි. අංග සංස්කරණය නොකරන කෙනෙක් ඉන්නවද වයන මෙතන? වැනිටි බොක්ස් එකක් නැති කෙනෙක් ඉන්නවද? ඉතින් අපි ඒ අනිත් පැත්ත කරනකොට අපි දැනගන්න ඕනේ නළු නිලිය විතරක් නෙවෙයි මේ ජීවිතේ අපිට ජීවත් වෙන්න බෑ අංග සංස්කරණ නැතුව නිසා හැම කෙනෙක්ම සංස්කරණය කරනවා. ඉතින් ඒක ඇබ්බැහියක්. ඒ එහෙම නැතිව මම දන්නවා ඔය මේ බ්ලූ මවුන්ටන් ගාවේ ඉන්න ඇබරිජන් මිනිස්සුලා කිසිම අංග සංස්කරණයක් කරන්නේ අලු ගාගෙන කොණ්ඩේ වවාගෙන ඉන්නවා. එනිසා බොහොමත්ම වටිනා දෙයක් මොකද කිසිම දෙයක් මූණ කපෝදන්නේ දත් මැදින්නේ රවුල කපන්නේ මොකක්වත් නැහැ. මේ බොහෝ වටිනා මිනිසයා අනික් කටියත් එක්ක අනිත් අපිට පේන්නේ මිනිසයා මේ ඇබරිජින් නොදියුණු જાති මිනිසෙක්. අපි දියුණුයි කියලා කියන්නේ අපි අංග සංස්කරණය කරනවා. නාටකම නෙවෙයි මුළු මුළු විශ්වයේම නාටකමක් තමයි. මේ නාටකම් පොලක් තමයි හැම කෙනාම රඟපාන නිසා පහු කෙරෙන්නේ නැතුව කරන්න. ඕක ටිකක් අඩුවෙන් කරන්න කියන එක විතරයි මම කියන්නේ. උන් නැතුව නම් කරන්න බෑ. නැතුව ඉන්න බෑ. ඕක කරනකොට පොඩ්ඩක් මධ්‍යම ප්‍රතිපදාවෙන් කරන්න. එච්චරයි බුදුහාමුදුරුවෝ කියන්නේ. පවු නොකර සිටින්න කියලා කියන්නේ ඒකමයි. අය වෙන මොනවාක්වත් නෙවෙයි නිසා පවු නොවෙනවා නෙවෙයි. නමුත් සංස්කරණය කියන එක අපේ පහෙන් එකක්. රූප වේදනා සංඥා සංකාර විඥාන. මේ සංස්කරණය පංචස්කන්ධ එකක්. ඒක තියෙන එක. මොකද මේ කරන්නන් වාලේ කරලා අවශ්‍ය ගන්නවට වැඩිය පුළුවන් තරම් බඩගින්නට කණ්ඩ නැත්නම් ජීවත් වෙන්න ඕන නිසා කන්නෝ කණ්ඩ ජීවත් වෙන්න එපා ඒක කැතයි. ඒ වගේම ඇඳුම් අදින්න විලි වහන්න නැත්නම් අනුන්ට කාපු කෝපවසන්න නෙවෙයි. ගියක් කතා ගන්න, අවුව වැස නතර කර ගන්න, උලන් නැයිම නැතුව අල්ලපු ගෙදර පෙන්නන්න නෙවෙයි. බේතක් බොන්න ලිදේ නැතිකරන්න, එහෙම නැත්නම් මේ වෙන කෝලං සඳහන් යන්නේ වගේ ප්‍රයෝජන සැලකලා වැඩ ගන්නවා නම් අපිට මේ ලෝකේ ජීවත් වෙනකන් අංග සංස්කරණය නොකර ඉන්න බෑ. නමුත් අඩුවෙන් කරන එක තමයි කරන්න පුළුවන්. මොකද කෙලෙස් උපදිනවා. කොතනත් ඉපදින ඉන්නේ සෝවන් වෙච්ච රහත් වෙච්චයි නෙවෙයිනේ. ඉතින් ගෙවල් වලට ගියාට පස්සේ උපේක්ෂාවෙන් කටයුතු කරනකොට ඉස්සරත් කතා කරා අවිරුද්ධ ප්‍රතිපදාව තමයි. කිසියම් කෙනෙක්ගේ විරුද්ධ වෙන්න යන්නේ නැතුව නෑ බෑ නැතුව කරන්න පුළුවන් හරිය කරලා දෙන එකයි තියෙන්නේ. හැබැයි මට මෙහෙම විය යුතුයි කියලා අදහසක් විතරක් තියාගන්න බෑ. ඒක නම් වෙන්නේ නෑ කවදාකවත් මේ ලෝකෙ. ඒක අනිවාර්යයෙන්ම පරදිනවා. ඒක නිසා වෙන දෙයකට මට හැඩ ගැහෙන්න පුළුවන් කියන එක තමයි තියෙන්නේ. වතුර වගේ වෙන්න කියන වතුර දාන ඕනේ භාජනයක හැඩය ගන්නවා. යෝගාවචරය විපස්සනා යෝගාවචරය වතුර වගේ. ඒ පොඩි වගේ ළම ගොඩක් ඉඳගත්තර පස්සේ ඌ කොහොම හරි අම්ම ගොඩකට ෆිට වෙනවා. අම්මා ඉන්න තාලෙට. ඒක පොඩි එකාගේ හැටි වගේ අපිට පුළුවන්කම තියෙන ඕනම දැනකට හැඩ ගැහෙන්න ඒකට අපේ ඥානෙ, ඒකට අපේ දැනුම, අපේ භාවනාව ඉවසීම තියෙන්නේ. එහෙම මේක මෙහෙම වෙන්න ඕනයි කියපු ගමන් එතන ඉඳලා ගැටුම තමයි. ඒක තමයි ගෙවල් දොරවල් කරන්නේ. මේ බෝධි පූජාවල තියෙන ආශිර්වාදයේ පිළිබඳව ඉතින් මට ඇත්තට මේ රිට්‍රීට් කරගෙන ඉන්නකොට කරන්න වෙලාවක් හම්බ වෙන්නෙම නැහැ බෝධි පූජාව. ඒ නිසා මට මොනවක්වත් කියන්න වෙන්නේ නැහැ. දැන් මේ දවස් 30ෙම දිගටම මම ගෙහින්ද 73ම කියලා කොහොම හරි මේ හැන්දෑවට වන්දනාවක් කරනවා. නිසන් වල ඉන්නකොට දැන් පහුගිය දවස් 30ෙම මොනවක් කරන්නේ. ඉතින් මම හිතනවා බුදුහාමුදුරුවෝ මයිත් එක තරහ වෙන එකක් නෑ. මොකද මම මට පුළුවන් හරිය මම මේ කරන්නේ නිසා මම කරන්න බැරි කෙනෙක් ඉන්නවා නම් බෝධි පූජා කරන්න. ඒකේදී ප්‍රශ්නයක් නෑ. හැබැයි ඊට වැඩිය හොඳයි ඒ ධාතු චෛත්‍යයට වඳින රෙලි ධම්ම චෛත්‍යයට වඳින එක. ධම්ම චෛත්‍ය කියලා කියන්නේ භාවනා. සතර සතිපට්ඨාන. මේ අනිත්‍යව ධාතු චේති එනනම් උද්දේශික පාරිභෝග ධාතු වන්දනීය වස්තු මේ සතර සතිපට්ඨාන කියන්නේ ධම්ම චේති බොහෝ වටිනවා ඒක කෙරෙන්නේ නැත්නම් අර වගේ එකක් කරලා හරි කමන්නේ ඇඟ බේරගන්න එකයි තියෙන්නේ ආර්ය භාවනාවට ආර්ය භාවයටපත් කෙනෙකුගෙන් වෙනත් අයෙකුට පරිභව කිරීම ආදී සිත්ත්‍ය වීම සිද්ධ විය හැකිද? එසේ සිත්ත්‍ය වීම තුළින් දෙවන්නාගේ සිටේ ආර්ය භාවයටපත් කෙනා කෙරෙහි තරහක් ඇතිනොත් එයින් ආර්ය උපවාදයේ සිට වේද? එසේ ආර්ය උපවාදයේ සිට නොවේ. නම් ආර්ය උපවාදයේ සිටවන්නේ කුමන වැඩි වලින්ද? සිටේ ඇතිවන තරහත් තුළින් ආර්ය උපවාදයේ සිටුවේ නම් ඒ සඳහා සිටින් පමණක් සමාව ගැනීම සෑහේද? වාද විවාද හා සිත්‍රමනාපකම් විවාහ වලට සාමාන්‍ය දෙකේ විවාහක පවුලක එකයි කාර්ය බුද්ධිලික වූවොත් අනික ආරිත ආර්ය බුද්ධිලයාගේ සිත් සිටීමක වාජිවාදල් සිටුවොත් ආර්ය උපාදී සිටුවේද ඔබටම ආර්ය උපාදී සිට වෙන්නේ වචනෙන් සහ ක්‍රියාවට බාටපත් උනොත් තමයි හිතෙන් විතික්‍රමණය වුණේ නැත්තම් වෙන්නේ නැහැ ඒක නිසා මේ එහෙම වුණා නම් ඒක බුදුහාමුදුරන්ගෙන් ඇර අනිකුත් ආර්යයන් වහන්සේලාගෙන් අනුන්ගේ චිත්‍රදෙමින් වෙන්න ඉඩ තියෙනවා. බුදුරජාණන්සේගේ වෙන්න බෑ කියලා කියන සම්මා සම්බුදුරජාණන්සේගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය ඒකයි. පස්සේ බුදුරජාණන් වහන්සේලාගේ කටයුතු නිසා කෙනෙකුට වරදොල වැටෙන්න ඉඩ තියෙනවා. රහතන් වහන්සේලා පිළිබඳ අනන්ත වෙලා තියෙනවා. ඉතින් එතකොට අර චිත්‍ර චිත්‍ර කෙනාට සැහෙන අවාසනා අසාධාරණ සිදුවෙන නිසා සරුවචන්සේ මතක් කරලා තියෙනවා භාවනා කරන කට්ටිය ආර්යයන් භාවයටපත් වෙන්න උත්සාහ කරන හොකවත් පිච්චිච්ච කට්ටිය අනික් කට්ටියට ආදර්ශවත් ජීවිත ගත කරන්න මේ මිනිසුන්ට රාග ద్వේෂ මොහ ඇති විදිහට ගත කරන්න එපා මොකද මේ මිනිස්සු ඉන්නේ තාම පුහුණු කරපු මනසක නෙවෙයි නිසා කරන කියන දේ නෙවෙයි වැදගත් වෙන්නේ මරණයට පස්සේ හරි ගමන ඉතුරු වෙන ආදර්ශය ගැන කල්පනා කරන්න කියලා ඒක හරි අමාරුයි නමුත් ඒක හරියටම කළ තියෙන සරුවචන් වහන්සේ නිවන් දැක්කට පස්සෙවත් කිසි කෙනෙකුට උඹනොදකින් කියන්න. සද්ධාව නැති විදිහේ මොනම වැඩක් කරලා නැහැ. හීනකින්වත් තනියමවත් කොතනකවත් උන්වහන්සේ ගත කරලා තියෙන්නේ මම නිසා කිසි කෙනෙක් පව් කරගන්න එපයි කියන අදහස. නමුත් මේ පිටේ ඉන්න අය තුළින් සිදුවෙන්නේ ඉඳී තියෙනවා. ඒත් දේවදත්ත ප්‍රාර්ථනා කරගෙන ඇවිල්ලා ඒකත් කරගත්තා. බුදුහාමුදුරුවෝ සාක්ෂි කරගෙනත් කරගත්තා. නමුත් බුදුජානනාංශ කිසිසේත් මේකට මේ චේතනාපූර්වක සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක නිසා මේක හරි බාහිරටපත් වෙච්ච කෙනා හරි අනුකම්පාවක් ඇති වෙන අනිකු සත්තු කෙරෙහි මේ Tamange අඩුපාඩුවක් නිසා හෝ ඒ කෙනෙකුට ද්වේෂයක් ආවොත් ඒක දන්නවා මේ ඒ මනුස්සයාට අමාරුවට වෙනවා. ඒ නිසා කොහොම හරි ගිහිල්ලා එම වුණොත් එයා ලව්ව සමාවක් අරගෙන හරි ඒක ඉවර කරලා දානවා දන්නවනේ. ඒක ආර්යයන් වහන්සේලාගේ තියෙන පුරුද්දක්. ඒ නමුත් අර මේ ප්‍රශ්න තියෙන විදිහට මේ හිතෙන් දොස් දැක්කයි කියලා මේ ඒකට හිතෙන්ම සමාව ගැනීමෙන් හරි. ඒක නිසා සාමාන්‍යයෙන් කියනවා අපි වන්දේ භාවනාවට වාඩි වෙනකොට නිතරම බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ වැඳලා සමාව අරගෙන එතන සංග්‍රහණය කියලා කියන්නේ ඔක්කොම ආර්යයන් වහන්සේලාත් එකතුව. එහෙම නැත්නම් සිළු ආර්යයන් වහන්සේලාගෙන් සමාව අරගන්නයි කියලා හිතින් කයින් වචනෙන් වැරදිලා තියෙනවා. ඒක එතකොට පිරිසුදු ආරම්භයක් තියෙනවා. එතකොට මේ පෞල් ජීවිතවලදී තව කෙනෙක් ආර්ය පුද්ගලික බවටපත් වුණොත් ආර්ය උපවාද සිදු වෙන්න ඉඩ තියෙනවා. ඒකේ කිසිම අඩුවක් පාඩුවක් නැහැ. බැඳලා හිටියයි කියලා ආර්ය උපවාදය අඩු කරන්න බෑ. Taman බැඳලා ඉන්නේ කරා මම බැඳලා ඉන්නේ කියවට හරියන්නේ නැහැ. ඒක ඒක වෙනම ධර්මතාවයක් يعني. ඉතින් මේකේ මේ පේන්න තියෙනවා අර ධම්මදින්න විසාක දෙන්නගෙන් විසාක උපාසකතුමා අනාගාමී වෙච්ච දවසේ ගෙදර ආවට පස්සේ මේ ධම්මදින විදියට එකතුව හත ගන්නවටත් කැමති වෙලා නැහැ. වෙනදා විදියට ඇවිල්ලා සුබවතනවටත් කැමති වෙලා නැහැ. මේ ඒකෙදි මේ ධම්මදිනට හිත රිදවිලක් වෙලා තියෙනවා. මේ කියන්නේ මයිත් එක තරහක්ද නැත්නම් වෙන ගෑනු කෙනෙක් ගැන කමාත්තක් තියනවාද මොකද මේම හැසිරුනේ කියලා. නමුත් ඒක ධම්මදිනගේ තියෙන දක්ෂකමට ඒ වෙලාවෙම අහන්නේ නැහැ. කන්න පොඩ දීලා පහුවෙන්දා ඉඳලා පහුවෙන්ද අහනවා. මේ ඊයේ වගේ නෙමෙයි අද වෙනස් මොකක් හරි මැදි වැරදුනාද කියලා. එතකොට විසාකතුමා කතා කරලා කියනවා මෙන්න මෙහෙමයි මන්ට දැන් අදහස කියලා තියෙන්නේ මට මේ කියාගන්න බැරුව හිටියේ මගේ හැඟීමක් නැහැ ගෙවල් දොරවල් දිහා කතා කරන්න මම යනවා ඔබට අවශ්‍ය නම් මේ බත් බුදු තියාගෙන බුදුලේ තියාගෙන විවාහයන් එහෙම නැත්නම් කැමැත්තක් කරගන්න කියලා ඉතින් ඊට පස්සේ ධම්මදීන අහනවා එහෙනම් මටත් යන්න බැරිද කියලා අනේ පුළුවන් යන්න පුළුවන් එහෙනම් අපි දෙන්නම එකතු වෙලා වස්තුව දොරදන් දීලා යන් කියලා ඉතින් ඒ වගේ තැන්වලදී පේන්න තියෙනවා මේ බුදුරජාණන් හිටපු කාලේ පවා පෞද්ගලික ගත කරන ගමන් එක්කෙනෙක් ඒ මාර්ගඵල ඥානවලටපත් වෙනවා. නමුත් මේ පුද්ගලයා මේ අනික් කෙනාට ඉඟි නැත්තම් උනන්දු කරවේ. එහෙම නැත්තම් පොඩි තල්ලුවක් දීලා තිනවා. කැමැති නම් එන්න. නොයිච්ච අවස්ථාවලුත් තියෙනවා. නමුත් අර හිත්‍රිද වීමක් නෙවෙයි වාද විවාද වලට ගියොත් ආරි උපාද වෙන්නේ ඉඳී තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ එංගලන්තයේ යෝගීන් ඔබ වහන්සේට පරිසරය බලා ආසව උපදවා ගන්න අවස්ථාවක් වෙනුවට පර්ත් නුවරින් දුකේ වැටෙන අප වෙනුවෙන් තව තවත් ධර්ම දේශනා කරලා ඔබ වහන්සේට මේ භවයේම නිවන් ලබා ළඟා වීමට අවස්ථාවක් ඇති කර දී තිබේ. ඒ වුණාට පර්ත් කට්ටියම අරගෙන ඇවිද්දේ නැහැ තාම. ඔබ වහන්සේට නිවන් සපම ලැබේවා. මේ වරදක් ඇතොත් කවුරුවක් තියේවා. ඒ කියන්නේ මේ මොකක්වත් කියන දෙයක් නෙවෙයි ප්‍රකාශනයක් විතරයි. අවසාන ප්‍රශ්නේ ආනාපාන සති භාවනා කරගෙන යද්දී ආනාපානෙ තුනී විනෝදනීයයි. ඒ සමගම කය ආනාපානදී ඇති වූ කම්පනීය ආකාරයට වැනෙන්න පටන් ගනී. මේකී මූල කර්මස්ථානයේ නාසිකාග්‍රයෙන් කයට ගොස් ඇති බව හැඟේ. මේ සිද්ධවීම කුමක්දයි විස්තර කරන්න. මුදි මේ සිද්ධවීම කුමක්ද විස්තර කරන එක නෙවෙයි උපදේශයක් වශයෙන් කියන්න තියෙන්නේ. අවධානය කය ඇතුලේ තියෙන තාක්කල් ප්‍රායෝගික තාක්කල් මනෝ විකාරයක් නොවන තාක්කල් එහෙමම ගෙනියන්න කියලා. හැකි හැම වෙලාවකම ආයෙත් පුංචි කරලා පේනවනම් හැපෙන තැන ගන්න. නැත්තම් කයේ තිබුණත් ඒක ආරක්ෂාවක් තියෙනවා මොකද මේ පරීක්ෂා කළ බලේ හැක්කක් නිසා. කයින් පිට ගියයි කියලා කියන්නේ එහෙමනම් මනෝ විකාරයක් වෙන්න ඉඩ තියෙන නිසා මෙහෙම ගියට කමක් නැහැ. පුළු පුළුවන් වෙලාවේ නැවතත් ආනාපාන ගන්න කියන එක තමයි උපදේශයක් වශයෙන් කියන්නේ. ඒකට පැයකුත් විනාඩි 45ක් ගිහලා තියෙනවා මෙච්චරයි ප්‍රශ්න. And then 1 and 45 minutes and that's the end of the written questions. හොඳයි අපි එහෙමනම් පුරුදු පරිදි පේන පේන කාටත් පින් පැමිණීමේ ඥාතින් සීපත් කර ගැනීමෙන් දවසේ කටයුතු સમાપ્ત කරමු කියලා මම යෝජනා කරනවා.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 අනුමෝදාමි සාදු අනුමෝදි තබ්බං සාදු කමාමි කන්තබ්බා සුපත්තිත සුපත්තිත සීලවන්ත කුමාරා ඥාති ධම්මං අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු